ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ පානුදුර ආර්ය වංශ ධර්මායතනාධිකාරී පූජනීය දඹකොල්ලේ පදුමුසිරි ස්වාමීන් වහන්සේ Thank you. සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා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 කාමං කාමය මානස්ස තස්ස චේතං සමිද්දති අද්ධාපීති මනෝ හෝති ලද්ධාමත්සෝ යදිච්ඡති ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි හැම දෙනාම ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්ට සූදානම්ව සම්පත්ව සිටින මොහොත මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් ලෝකයාට පැහැදිලි කොට වදාළේ මෙලොව සැපය පරලොව සැපය ලෝකෝත්තර සැපය කියන උදාර සම්පත් ජීවිතයට ලබා ගන්නට පුණ්‍ය ධර්මයෝ සිද්ධ කර ගන්නට කියලා. අද මේ සිද්ධ කරන්ට සූදානම් වන්නේ ඒ සියලුම සැපයන් සලසන වටිනාම පුණ්‍ය ධර්මයක්. පින්වත් පිරිස ධර්මානුශාසනාවට පෙර පෙරුවන් සරණ ගිහිල්ලා පංච සීලේ පිළිපියා. ඒ නිසාම සිල්වත් වුණා. සීලය anu කුමක්ද කියලා පළමුවෙන්ම සියලු දෙනාට මම පහදලා දෙන්න අදහස් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණඝාතාදී අකුසල ධර්මයන්ගෙන් වැළකීම වත් පිළිවෙත් සිද්ධ කිරීම හේතුවෙන් ඇතිවන්නා වූ සිතේ යහපත් සිටිවිල්ල සීලය කියන. මෙන්න මේ සීල සම්පත්තිය බොහොම සවිස්තරාත්මකව බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තිබෙනවා. ඒ විස්තරයන්ට අනුව චේතනා සීලය, චෛතසික සීලය, සංවර සීලය, අවිතික්කම සීලය කියලා ශීල සම්පatti කිහිපයක් දේශනා කරලා තිබෙනවා. මේ අතරින් පළමුවෙන්ම මේ සියලු දෙනාටම විස්තර කරන්නේ චේතනා ශීලය. ප්‍රාණඝාතාදී අකුසල ධර්මයන් සිද්ධ කරන්නේ නැද්ද? වත්පිළිවෙත් මනාව සිද්ධ කරනවද? ඒ නිසාම සිතේ ඇතිවන්නා වූ යහපත් සිතවිල්ල චේතනා ශීලයේ හැටියට චෛතසික සීලය ප්‍රාණඝාතාදී අකුසල ධර්මයන්ගෙන් වළකින තැනැත්තාගේ සිතේ හටගන්නවා බොහෝම වටිනා සාර ධර්ම කීපයක් විරතිය අනවිද්‍යාව අව්‍යාපාදය සම්මාදිට්ඨිය මේ කියන්නා වූ ගුණ ධර්මයෝතික සිත තුළ ඇතිවීමම චෛතසික සීලය බවට පත් වෙනවා බුදුරජාණන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා සංවර සීලය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සති සංවර සීලය ඥාන සංවර සීලය කන්ති සංවර සීලය විරිය සංවර සීලය හැටියට සීල සම්පatti කිහිපයක් මේ සියල්ලන්ගෙන්ම යුක්ත වීම සංවර සීලය අවිතික්කම සීලය සමාදන් වුණ සිකපද කයෙන් වචනයෙන් කඩාගන්නේ නැතුව සුරක්ෂිත කිරීම අවිතික්කම සීලයේ හැටියට පැහැදිලි කරන්නේ මේ පැහැදිලි කරන්te දුන ආකාරයට හිතලා බැලුවොත් මේ සියලුම දෙනාම බොහෝම ශාන්ත දාන්ත උනේ සීල සම්පත්තියක පිහිටපු නිසා සිල් රැකීම දන් දීම භාවනා කිරීම දස පුණ්‍යා ක්‍රියාව සිද්ධ කිරීම බලාපොරොත්තු වන්නේ සුගති ලෝකවල උප්පත්තිය ලබන්න. ඉන්දහම් කරන ඇත්තෝ සුගති ලෝකවල උප්පත්තිය ලබනවා. පව්කම් සිද්ධ කරන උදවිය අපාය උප්පත්තිය ලබනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයෝ උප්පත්තිය ලබන්නා වූ භවයන් තුනක් පිළිබඳව පංච වෝකාර භවය චතු වෝකාර භවය ඒක වෝකාර භවය යනුවෙන් භව තුනක් සත්වයෝ උප්පත්තිය ලබන්නා වූ ස්ථාන තුනක් නාම රූප ධර්මයාගේ හට ගැනීමක් තියෙනවා. නාමයේ යනු කුමක්ද? රූපය යනු කුමක්ද කියලා. මේ සියලු දෙනාටම පහදලා දෙන්න ඕන. අපේ ජීවිතයේ තියෙනවා රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා ස්කන්ධ පහක්. මේ ස්කන්ධ පහ කොටස් දෙකකට බෙදෙනවා. එක කොටසක් තමයි රූපය. අනෙක් කොටස තමයි නාමයන්. වේදනා සංඥා සංස්කාර විඥාන මේවා නාමස්කන්ධ රූපයේ පමණක් රූපස්කන්ධයේ හැටියට හඳුන්වනවා මෙන්න මේ කොටස් ටික සත්වයක් ලබනවා නම් පංච වෝකාර භවයේ උත්පත්ති ලැබන අයට පමණයි ලබා ගැනීමේ ශක්තිය තියෙන. කාම ලෝකයේ අයිති වෙන්නේ පංච වෝකාර භවයට. රූප ලෝක 16ක් තියෙනවා. එයින් 15ක්ම අයිති වෙන්නේ පංච වෝකාර භවයට. ඒ නිසාම මේ සියලු විස්තර ඇතුළත් වන ලෝකවල ටික පංචවෝකාර භවයට අයිති වෙන බව පින්වත් සියලු දෙනාම මතක තබා ගන්න ඕන. චතුවෝකාර භවය මේ චතුවෝකාර භවය උප්පත්තිය ලබන සත්‍යයන්ට රූපස්කන්ධය ලැබෙන්නේ නැහැ. නාමස්කන්ධ ටික පමණයි ලැබෙන්නේ. ඒ නිසාම නාමස්කන්ධයන්ගෙන් සදුම්ලත් සත්වයෝ උපදින ස්ථාන හැටියට සතු වෝකාර භවයයි සඳහන් වන්නේ. ඒක වෝකාර භවයයි මේ ලෝකයේ උප්පත්තිය ලබනවා නම් සත්වයෝ ඔවුන් ලබා ගන්නේ රූපස්කන්ධේ පමණයි. මේ විදිහට ආත්මෙන් ආත්මයට ගමන් කරන්නා වූ සත්වයෝ මෙන්න මේ ස්ථාන තුනේ උප්පත්තිය ලබනවා. ඒ උප්පත්තිය ලබන හැම කෙනාටම සැප ලබන්නට බැහැ. ඒ හැම සත්වයාටම දුකම ලබන්ට හේතුවක් වෙන්නේ නැහැ. කරන්නා වූ කුසල කුසල ධර්මයාගේ විපාකය ජීවිතයට ලැබෙනවද? ඒ නිසාම දුක සැප සත්වයා ලබනවා. දුක සැපත් මිදින්නා වූ සත්වයෝ සංසාරයේ ගමන් කරන මොහොතක බුදු කෙනෙක් දකින්ට ලැබුණොත් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ධර්මයක් අහන්ත ලැබුණොත් ධම්මානුධම්ම ප්‍රතිපදාවට වැසගෙන කටයුතු කරන්ත ලැබුණොත් ඒ තැනැත්තා තරම් වාසනාවන්තයෙක් තවක් නෑ බුදු කෙනෙක් ලෝකේ පහළ වීම සියලුම සත්වයාට සැපයක් දේශනා කරන ධර්මය අහලා ධර්මානුකූලව ජීවිතයක් සකස් කර ගන්නට ලැබීමත් සැපයක්. වෙන්න මේ සැපය කලාතුරකින් උනත් කෙනෙකුට ලැබෙන්නේ. එහෙම වාසනාවක් ලබා ගත්තා වූ තැනැත්තෙක් පිළිබඳව මේ පින්වත් පිරිසට අද විශේෂයෙන්ම ධර්මානුශාසනාව තුළින් විස්තර කරන්ට බලාපොරොත්තු වන්නේ. ඒ නිසා දේශනා කරන බණ ටික හොඳට අහන්න. අහන බණ ටික සිතේ තැම්පත් කරගන්න. ඒ අනුව හැසිරෙන්න මහන්සි ගන්න. හැම දිනාටම මෙලොව සැනසෙන්න පුළුවන්. සියලුම දෙනාට පරලොව සැනසීම උදා කරගන්නත් පුළුවන්. ප්‍රාර්ථනා කළොත් බුද්ධාදී මහෝත්තමයාණන් වහන්සේලා හොඳයි සැපයි කියලා දේශනා කරන් තේරුණ සාන්තු නිවලින් සැනසෙන්නත් වාසනාව සලස ගන්න පුළුවන්. අද මේ පින්වත් පිරිසට මම කාම සූත්‍රය මුල් කරගෙනයි ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. අතීතයේ එක් බ්‍රාහ්මණ ගොවියෙක් සවැත් නුවර අචිරවතී කියන ගංගාවට සමීපයේ යවහාලේ වී වපුරමින් කුඹුරක් සකස් කළා. මෙන්න මේ කුඹුරට සමීපව මාර්ගයක් තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මාර්ගයේ පිණ්ඩපාතේ වඩිනකොට බ්‍රාහ්මණ ගොවියා යවහාලේ කුඹුර සකස් කරනවා දැක්කා. බුදුහාමුදුරුවෝ මේ තැනැත්තා කරන්නා වූ මේ කටයුත්ත කෙබඳු එකක් බවට පත් වෙනවද කියලා බලනකොට ධාරානිපාත වර්ෂාවක් ඇදහැලීමෙන් සකස් කරන්නා වූ යවහාලේ කුඹුර විනාශ වෙලා යනවා එදාට මේ තැනැත්ත බොහොම දුකටපත් වන්නේ එදාට තමයි මේ තැනැත්තාගේ ජීවිතය පිළිබඳව හිතන්ටත් අවකාශයේ සලසගන්න. බුදුරජාණන් වහන්සේ අන්න ඒ දවස උදාවන තෙක්ම මේ තැනැත්තා හමු වෙලා ගොවිබමේ කරන්නා වූ සියලුම කටයුතු පිළිබඳව කතා බහ කරන්න පටන් ගත්තා. සෑම දවසකම බුදුරජාණන් වහන්සේ මේ තැනත්තාව මුණ ගැසෙනවා. යවහාලේ කුඹුර ගැන කතා කරනවා. මෙහෙම කාලයක් ගත වෙනකොට බොහොම ලස්සනට යවහාලේ වී වපුරපු කුඹුර සරුවට වැඩෙන්න ගත්තා. කරල් ටික හොඳට මෝරන්ට ගත්තා. රන්වන් පැහැයෙන් යුක්ත වුණ ගොයන් කරල් ටික බිමට බර වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සිදුවීම දැකලා බ්‍රාහ්මණ ගොවියාව මුණ ගැහිලා කියනවා. පින්වත ඔබගේ යවහාලේ කුඹුර බොහොම අපූර්වයි නේද? බ්‍රාහ්මණ ගොවියා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා. භවත් ගෞතමයාණන් වහන්සේ මම සකස් කරන්ට යෙදුන යවහාලේ කුඹුර බොහෝම අපූරුයි. හොඳට වැඩුණා. වී කරල් ටික හොඳට මෝරන්ට ගත්තා. රන්වන් පැහැයෙන් යුක්තව බිමට නැඹුරු වුණා. මේ ප්‍රකාශය කරලා බොහෝ සෙයින් සන්තෝෂයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ විහාරස්ථානයට වැඩම කළා. බ්‍රාහ්මණ ගොවියා කල්පනා කරනවා. හෙට මම යවහලේ ගොයම කපනවා. අස්වැන්න ලබාගෙන මුළුම කොටස භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඇති කරගත්තා වූ අදහසෙන් යුක්තව නිින්දට ගියා. එදා රාත්‍රියේ ධාරානිපාත වර්ෂාවක් ඇදහැරුණි. අතිරවතී ගංගාව පිට අර ගැලුවා. යමහාලේ කුඹර යට වුණා. බොහොම සරුවට වැඩුණු කුඹුර පාළි වුණා. බ්‍රාහ්මණ ගොවියා උදේම කුඹුරට ගියා. කවරදාකවත් නොහිතපු විදිහේ දසුණක් දැක්කේ. ජවහාලේ කුඹුර විනාශයටපත් වෙලා පාළුවට ගිහිල්ලා තමන්ගේ ගොවිබිම බලලා මේ තැනැත්තා කම්පාවටපත් වෙලා අඬන්න ගන්නවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අන්න ඒ මොහොතේ එතනට වැඩම කරලා කාමයේ ආදීනවය විස්තර කරමින් කාම සූත්‍රය පැහැදිලි කරන්ට යෙදුණා. මේ සූත්‍රය තුලින් උගන්වන දහම් කරුණු ටික අපේ ජීවිතයට බොහෝම ප්‍රයෝජනයි. පින්වතුනි එදා ඒ බ්‍රාහ්මණ ගොවියාගේ සිත යම් පමණකට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් සනසුනාද ඒ දහම් කරුණ ටික අහන ඔබ හැමගේම සිත් සතන් ධර්මයෙන් නිවා ගන්න උත්සාහ කරන්න ඕනේ කාමං කාමය මානස්ස තස්ස චේතං සමිජ්ජති අද්ධාපීති මනෝ හෝති ලද්ධාමච්චෝ යදිච්ඡති පස්කම් සැපේ විඳින්ද ලෝකේ උප්පත්තිය ලබන කිසිම කෙනෙකු අකමැත්තක් නැහැ ඒ නිසාම සතුන් මරන්න සොරකම් කරන්න ඉදුරම් වරදවා හසුරුවන්න බොරු කියන්න මත්පැන් බොන්න ඉදිරිපත් වන ජනයා බොහොම කැමැත්තෙන් ඒ දේ සිද්ධ කරනවා ජීවිතයට අවශ්‍ය කරන සියලුම සම්පත් ලැබුණාම ඒ සම්පත් විඳින හැම කෙනෙක්ම අදහස් කරන්නේ මම ප්‍රාර්ථනා කළේ මෙන්න මේ සම්පත් ලබන්න මේ සම්පත් ටික ජීවිතයට ලැබුණා ඒ නිසාම ඒ තැනැත්තා අප්‍රමාණ සන්තෝෂයක් විඳිනවා. ඒ අප්‍රමාණ සන්තෝෂය අනුභව කරන තැනැත්තාට කොයි වගේ ආදීනවයක්ද ජීවිතේට ලැබෙන්නේ කියලා මේ සූත්‍ර ධර්මයෙන් බුදුහාමුදුරෝ මනාව පැහැදිලි කළා. ඒ පැහැදිලි කළේ එදා බ්‍රාහ්මණ ගෝවියා මුල් කරගෙන තස්සචේ කාමයානස්ස ඡන්ද ජාතස්ස ජන්තුමෝ තේ කාමා පරිහායන්ති සල්ල විද්දෝව රුප්පති ලැබෙන ලැබෙන කාම සැපයන්ට සෑම මොහොතකම ඇතිවන්නේ කැමැත්ත. කෙනෙකුගේ සිත තුළට ඒ නිසාම ඇතිවන්නේ සැනසුමක්. සතුටක්. යම් දවසක ඒ සම්පත් වෙනසෙනවා. ඒ වෙනසෙන කාලය උදා වුණාම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්වත් බ්‍රාහ්මණ ගොවිය හදවතේ උලක් ඇනුනහම ඇතිවෙන්නේ යම්සේ වේදනාවක්ද ඒ වේදනාව නිසා යම් පමණක දුකකටපත් වෙනවද අන්න ඒ වගේ තමන් බලාපොරොත්තු වන සියලුම සම්පත් වෙනසමහම දරා ගන්නට බැරි දුකින් අඬනවා බලන්න කොච්චර ධර්මාබෝධයක් මේ ගාථා ධර්මයෙන් අපේ ජීවිතයට ලැබෙනවා අපි කොච්චරනම් සම්පත් හරි හම්බ කරනවද මොනතරම්නම් සම්පත් ආරක්ෂා කරනවද දිවා රාත්‍රී දෙකෙහිදීම කල්පනා කරන්නේ ඒ සියලුම සම්පත් ආරක්ෂා වෙනවා දකින්න. විනාශ වෙනවා කියන වචනයක්වත් අදහසක්වත් ඇති කරගන්න අහන්ත කැමැත්තක් ඇති කරගන්නේ නැහැ. ඒ තරම්ම සම්පත් වලට අපි බැඳිලා. මහා කරුණික බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ ගොවියාට නැවත ප්‍රකාශ කරනවා ලෝකාමේ පරිවත්තේති සම්පත්සේව පදාසිරෝ සෝමං විසත්තිකං ලෝකේ සතෝ සමති වත්තති සියල්ල නැති වෙන මේ කාරණාව දැකලා කාමයන් දුරු කරන තැනැත්තා මහා විස ඇති සර්පයකු බෙල්ල ළඟින් දැඩිව අල්ලාගෙන පැත්තකට දමනා වගේ. සීනුවනින් යුක්තවන ශ්‍රමණයා සංහාවෙන් බැඳුණු ලෝකයෙන් මිදෙනවා. බ්‍රාහ්මණ ගෝවියාගේ සිත මොහොතින් මොහොත මොහොතින් මොහොත තැම්පත් වෙන්න පටන් ගන්නවා. ජවහාලේ කුඹුර හොඳට වැටුණා. බොම කැමැත්තෙන් ඒ දෙස බලාගෙන හිටියා. ජවහාලේ කුඹුර කපලා අස්වැන්න නෙලාගෙන මුල්ම කොටස බුදුරජාණන් වහන්සේට පූජා කිරීමේ සිටිවිල්ල ඇති කරගත්තා. ගොවි බිම සකස් කරේ කොච්චර බලාපොරොත්තු සබහගෙනද ඒ සියල්ලම ඇද හැලුණ ධාරානිපාත වර්ෂාවෙන් නැතුණ බුදුහාමුදුරෝ මේ තැනැත්තාට ධර්මාබෝධය ලබා දෙන්න දේශනා කොට වදාළ මේ සූත්‍රයෙන් ප්‍රකාශ වන අදහස ඇතිවන්නා වූ ගින්න නිවන්ත බොහෝම සාර උතුම්ම දිය ධාරාවක් වුණා. ඒ නිසාම මේ බ්‍රාහ්මණ ගොවියට අවබෝධ වුණා. බලාපොරොත්තු වෙන සියලුම දේ ඉෂ්ට කරගන්න දරුවයන්. කරන සියලුම දේ සාර්ථක කරගන්න දරුවයන්. එබඳු ලෝකයක මම මේ මොන වගේ කරුණක් නිසා දුක් වෙනවද? මේක නිෂ්ඵල දෙයක්. තත්පරයෙන් තත්පරයට මුල මැද අග අර්ථ ව්‍යංජන සහිතව දේශනා කරන ධර්මය මේ ගොවි මහත්මාට අවබෝධ වෙන්න පටන් ගන්නවා. ගොවිබිම නිසාම සිතේ ඇති වුණා වූ දුක නැති කර ගන්නට ශක්තිය ලැබුණා. කොච්චර වාසනාවක් කියලා බලන්න. මේ වාසනාව මේ තැනැත්තාට උදා කරලා දෙන්න ගෞතම බුදුරජාණන් වහන්සේ කොච්චර කාලයක් බලාගෙන හිටියා. ගොවි බිම සකස් කරපු මොහොතේ බුදුහාමුදුරුවෝ බ්‍රාහ්මණ ගොවියා දැක්කේ. ඒ දැකපු දවසේ දිවසින් බලනවා මේ තැනැත්තාට හැබෑවටම මේ ගොවි බිමේ සරු අස්වැන්නක් ලබන්න පුළුවන් බුදුහාමුදුරෝ දකින්ට ලැබුවේ ලබන්ට තිබෙන අස්වැන්න මේ තැනැත්තාට ලබා ගන්නට ලැබෙන්නේ ධාරානිපාත වර්ෂාවක් නිසා බොහෝ බලාපොරොත්තු තියාගෙන සකස් කරන යවහාලේ කුඹුර යට වෙලා විනාශයටපත් වෙනවා බුදුහාමුදුරුව මේ කරුණ දැක්කට බ්‍රාහ්මණ ගොවියට ඒ බව ප්‍රකාශ කළේ නැහැ. ඇයි මෙහෙම ප්‍රකාශ කළේ නැත්තේ? මේ තැනැත්තා ජීවිතය ගැන හිතන්ත ඒ වෙනකොට ශක්තියක් උදා කරගෙන තිබුණේ නැහැ. ඒ නිසාම ධර්මයේ ගැන විස්තරයක් මේ තැනැත්තාට සිද්ධ කරලා පළක් නැහැ. මේ තැනැත්තා කවද්ද ධර්මයේ ගැන හිතන්නේ? ජීවිතය ගැන හිතන්නේ? යවහාලේ කුඹුර විනාශයට පත් වීම නිසා ඒ දවස උදාවන තෙක්ම බුදුරජාණන් වහන්සේ බලාගෙන හිටියා. මෙතෙන්දි මේ පින්වත් පිරිසට මතක් කරලා දෙන්න ඕන. ගෞතම බුදුරජාණන් වහන්සේව හඳුන්වනවා. මවක් හැටියට. පියෙක් හැටියට. ඒ අපි ගෞරව නාමයෙන් හඳුන්වනවා. බුදු පියාණෝ හැටියට බුදු මෑණියන් හැටියට මේකට විශාල අර්ථයක් තියෙනවා බුදු කෙනෙකුගේ මහා කරුණාවට කෙනෙක් ලක් වුණොත් දුප්පතෙද්ද පොහොසතෙද්ද ભેදයක් නැහැ උගත් කෙනෙක්ද නූගත් කෙනෙක්ද කියලා ભેදයක් නැහැ වැඩිහිටි කෙනෙක්ද බාල කෙනෙක්ද කියලා ભેදයක් නෑ. වෛරී කෙනෙක්ද මිත්‍ර කෙනෙක්ද කියලා ભેදයක් නෑ. පිහිට වෙන්න ඕන තැන ඒ තැනත්තාට පිහිට වෙනවා. කිම්වත් පිරිස අහලා ඇති. රජ්ජු මාලා කියන දුවණියගේ කතාව. රූප සම්පත්තියෙන් යුක්තයි. එහෙම වුණත් අසරණ කුලගේක උප්පත්තිය ලැබුවේ. දිලිඳුකම නිසාම සාරවත් කුලගේක බැලමේකම සිටියා. අන්තිමට වද හිංසාවලට ගොදුරු වුණා. ඉවසන්ත බැරි තැන දෙල්ලේ වැලක් දාගෙන මැරෙන්න අදහස් කළා. මේ තැනැත්තිය අසරණ කුලගේක ඉපදුනා කියලා නිවනින් සැනසෙන්න තියෙන මාර්ගය ආවරණය වෙලා තිබුණේ නැහැ. අවශ්‍ය වුණේ නිවැරදි මාර්ගයක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ තැනැත්තියට පිහිට වුණේ. හරියට පියෙක් දුවක්ව ආරක්ෂා කරන්නේ යම්සේද මවක් දුවක්ව ආරක්ෂා කරන්න යම්සේක ඒ පරිද්දේ ඒ මහා කරුණාව මෙලොවට පමණක් නෙවෙයි පරලොවටත් සංසාර ගමනින් අත මිදෙන්නට හේතු වාසනා වුණා මහා කරුණාවේ තියෙන විශේෂිතම ලක්ෂණය ඒක බ්‍රාහ්මණ ගොවියාටත් බුදුරජාණන් වහන්සේ දැක්වේ මහා කරුණාවක්. ඒ කරුණාව දක්වන්ට සුදුසු වෙලාව එනතුරු මග බලාගෙන හිටියා. සුදුසු වෙලාව උදා වුණා. බුදුරජාණන් වහන්සේ ඒ තැනැත්තාගේ සිත් සතන් සලස ගන්නට සියලු දුක් නැති කර ගන්නට කාම සූත්‍රයේ දේශනා කොට වදාළා. ඒ දේශනා කරපු සූත්‍රයේ තවත් තැනකදී මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. චෙත්තං බුත්තං හිරඤ්ඤං වා ගවාසං දාස පෝරිසං යෝ භන්දු පුතු කාමේ යෝ නරෝ අනුගිජ්ජති ලෝකේ ජීවත් වන මිනිසුන්ට විවිධ වස්තු තියෙනවා ඒ වස්තු අතරේ කුඹුරු වතු පිටි රන්රුවන් මෙහෙකරුවන් ගවයන් අශ්වයන් නෑදෑයි ඒ ඒ දිසාවල ඉන්නවා ඒ ඒ දිසා තුල පිහිටලා තියෙනවා බලන්තේ සියලුම සම්පත් විඳින කෙනා කොච්චරනම් කැමැත්තා කොච්චරනම් ආශාව ඒ සම්පත් වලට ඇති කරගෙන තියනවාද කියලා. එබඳු සිතකින් යුක්ත වුණ කෙනාට වෙනත් දෙයක් ගැන හිතන්ටවත් අදහසක් ඇති වෙන්නේ නැහැ. කොච්චරනම් සම්පත් වලට ඒ අනුව සත්වයා බැඳිලා ඉන්නවද? වතු කුඹුරු කීවහම බොහොම ආශාවෙන් හැක බලා ගන්න. අනිත් වස්තුනුත් එහෙමයි. සම්විදි මුතුමැණික් ආදී කෙනෙකුට ලැබුණොත් බලන්ත කොච්චර පරිස්සම් කරනවද කියලා. එබඳු කෙනෙකුගේ සිතක් තුළ ඇතිවෙන අදහස බලන්ත කොච්චරනම් පුදුම ජනකද කියලා. බාහිර ලෝකයක් තියෙනවයි කියලා ඇතැම් වෙලාවට අදහසක් නැහැ. ඒ තරම්ම අර සම්පත් වලට බැඳිලා. ඒ බැඳුණු සිත වෙනත් කිසිදු දෙයක් පිළිබඳව මොනම හේතුවක් නිසාවත් හිතන්ත ශක්තියක් ඇති කරගන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ විදිහට කාමයේ ආදීනවය බ්‍රාහ්මණ ගොවියට පැහැදිලි කළා. බ්‍රාහ්මණ ගොවියගේ සිතේ ඇති වුණ සියලුම දුක්ගිනි නිවෙන්න ගත්තා. ස්වාමි පුරුෂයාට දේශනා කරන බණ ටික බ්‍රාහ්මණ ගොවි මහත්මයාගේ බිරිඳත් පැත්තකට වෙලා අහගෙන ඉන්නවා. ඇයගේ සිත සංසුන් වෙනවා. tempat වෙනවා. කවරදාකවත් මෙබඳු පැහැදිලි අනුශාසනාවක් ධර්මයක් අහලා නැහැ. ඒ නිසාම මේ දෙදෙනා කවරදාකින්වත් ජීවිතයට ලබන්ට බැරි උතුම්ම සතුට බුදුහාමුදුරෝ දේශනා කරන සූත්‍ර ධර්මයේ තුලින් ලබා ගන්නවා. මේක කෙනෙකුට ලබා ගන්නට ලැබුණොත් ඇත්තටම භාග්‍යයක්. ලොකු වාසනාවක්. ඒ නිසා මෙලව සැනසෙන්න, පරලොව සැනසෙන්න අපි කොයි කවුරුත් කැමතියි. බුද්ධාදී මහෝත්තමයාණන් වහන්සේලා දේශනා කරන්තේ දුන සාන්ත නිවන ලබන්ට කැමැති. ඒ සියලුම සම්පත් ලබා ගන්නට මේ සූත්‍ර දේශනාවේ අඩංගු වන දහම් කරුණු හැම දිනාටම හේතුවක් වෙනවා. අබලානං බලියන්ති මද්දන්තේ තං පරිස්සයා සතෝනං දුක්ඛමං වේති නාවං බින්න නිවෝදකං දුර්වල කෙලෙස් පවත බර ඇති කෙනාව යට කරනවා කරදර කම්කටොළු ජීවිතයට ලබා දෙනවා. ඒ ජීවිතයට සැනසීමක් නැහැ. ඒ ජීවිතයට සතුටක් නැහැ. සිදුරු උණ නැවත යම්සේ ජලය ඇතුළු වෙනවද? ඒ නිසාම නැව විනාශයටපත් වෙනවා. ඒ වගේමයි මෙන්න මේ දුර්වල කෙලෙස් ධර්මයන්ට යටවන ජීවිතය කෙලෙස් ධර්මය නිසාම විනාශයටපත් වෙනවා. තස්මා ජන්තු සදා සතු කාමානි පරිවජ්ජයේ තේ පහය කරේ ඕගං නාවං සිත්වාව පාරදු බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා හිම්වත් බ්‍රාහ්මණ ගොවිය මේ ගැන හොඳට හිතන්න සෑම මොහොතකම සිහියෙන් කල් ගෙවන්න කාමයේ ආදීනව දැනගෙන ඒ වගේ මිදෙන්න සිදුරු වූ නැව හොදට හදලා පිරුණු වතුර ඉවත් කරලා අන්තිමට මහා ජල කඳක් තියෙන සාගරය දෙබෑ කරගෙන වෙරළක් කරා ගමන් කරන්න වගේ සියල්ලන්ගෙන් මිදෙන්න සසර දුකින් මිදෙන්න මේ කරගන්නා ඕ ශක්තිය හේතුවක් කරගන්න. මේ ගාථා ධර්මයෙන් බලන්න කොච්චර අර්ථයක් බෞද්ධ වන අපට ලබා දීලා තිබෙනවා. සෑම දෙයකින්ම මිදෙන්න කියනකොට ඇත්තටම අපි මොහකින්ද මිදෙන්නේ? අපි මොකද්ද අත්හරින්නේ? තුන්ලොස් සනසා වදාළ ලෞතුරා ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. සංහාව නැමැති ලෝකයේ අත්හරින්. සංහාව නැමැති ලෝකයෙන් මිදෙන්න. මොකද්ද මේ සංහාව නැමැති ලෝකය? ඇසට ගෝචර නොවන ඇසට දකින්ට තරමේ විශාලත්වයක් නැති මව කුසක් තුල හටගන්නා වූ කුංචිම කුංචි කලලේ මෙන්න මේ කලලය තුල තමයි මේ සංහාව නැමැති ලෝකය හටගන්නේ. මෙන්න මේ යම් කිසි මොහොතක හට ගැනීම නැති කර ගන්න ශක්තිය ලැබුණද අන්න එදාට තමයි සංහාව නැමැති ලෝකයෙන් මිදීමේ ශක්තිය උදාවන්නේ. එදා බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු ධර්මානුශාසනාව නිසාම බ්‍රාහ්මණ ගොවි මහතාටත් ඔහුගේ බිරිඳටත් ධර්මාභෝධය ලබා ගැනීමේ ශක්තිය ලැබුණා. උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමේ වාසනාව ලැබුණා. අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු මේ ශ්‍රවණය කරගත්තා වූ ධර්මානුශාසනාව නිසාම අත්වත් උන පුණ්‍ය ශක්තියේ බලයෙන් ජාතියක් ජරාවක් ශෝකයක් දුකක් නැති සදා කාලික සැපය අතරාමර සංඛ්‍යාත අමාමහ නිවනින් සැනසෙන්න වාසනාව ශක්තිය සැලසෙත්වා කියන සාදු සාදු සාදු පින් කැමැති සියලුම දෙවියන්ට මේ වාසනාවන්ත පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා පින් අනුමෝදන් වන සියලුම දෙවියන් වය වෘද්ධ මාතාවත පියාණන්ට මේ සියලුම දෙනාට බලපාන කරදර බාධක දුක්ඛම් කටළු දුරු කරවල හිතන පතන කරන කියන සියලුම දේ ඉෂ්ට සිද්ධ කරගන්ට වාසනාව ශක්තිය සලසත්වා අධ්‍යාපනයේ ලබන දුවා දරුවන්ට යහපත් අධ්‍යාපනයක් සලසා ගන්ට වාසනාව උදා කරත්වා දෙවියොත් මේ පුණ්‍ය ශක්තිය හේතුවෙන් සාන්තෝ නිවනින් සැනසෙත්වා කියන අදහසින් යුක්තව පින් අනුමෝදන් කරමි. ආකාශත්හා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු සාසනං ආකාශත්හා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං කරන්ති අද ධර්මාංශාසනාව කරත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පානුදුර අරියවංශ ධර්මායතන අධිකාරී පූජනීය දඹකොල්ලේ පදුමසිරි ස්වාමීන් වහන්සේ. උන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්මදේශනාවේ සංකේතයක් ඔබ